මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා පරිශනාත්මක පිටපත ලියන්නේ කලාශූරී මුදල්නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය ගුවන් විදුලි ගැමි නාටකය මුවන් පැලැස්ස වසර 60කට පෙර පැවති ඒ අමරණීය ගැමි පරිසරය සිහිගන්වමින් එදා වගේම අදත් ඔබ ප්‍රිය කරන ඒ චරිතම සුපුරුදු ආරච්චිල සමග ගුවනින් වතුර විදානේ සහ ජේමිස් කංශහේනදී අත්අඩංගුවටගෙන ආරච්චි රාළ විසින් දඬු කඩේ ගැසීම පිළිබඳ ආරංචිය මුවන් පැලස් සහ ආසන්න පළාතක් පුරා ලැබුකින්නක් මෙන් පැතිර ගියේය. ඉන්පසුව ඇති වූ උණුසුම් තත්වය පිළිබඳව වලව්වට එන යන අය සමගද ආරච්චිලා හා මණිකේ යන දෙමාල්ලන් අතරද නිතර කතා බහ ඇතිවිය. මේ අතර වෙදිකාර්යා වෙදමාමා අතර සහ තිසරි ගුරුතුමී සහ මැණිකේ අක්කා සමග ඇතිවන සංවාද අද මුවන් පැලසෙන්. මැණිකේ අක්කා මැණිකේ අක්කා අක්කා කොහෙද? මම මෙහෙ මම මේ පාත්තිවල වැඩ මේ මේ පැත්තට ආවනම් නංග මම මේ බැලුවේ කොහෙද කියලා. ඉන්ට මං ඔහාට එන්ට මේ තිසරිණන්දි තරුණ කාලේ ටිකක් අතපය මහන්සි කරලා දාඩිය දාන්න වැඩ කරන්න ඕනේ. නිරෝගී වෙන්න. බුදු අම්මෝ මණිකයක් අයනවා නම් අපේ පුංචි ස්කෝල්ට මේ වැඩ ටික බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ පාත්තිවල වැඩට නම් මට අත ගහන්න බයයි. ඒ මොකද? අපේ සරු මල්ලයියා මේව මොන ක්‍රමයකට කරලාද දන්නේ නෑනේ. ඉතින් තිසරි නංගිට එයාගේ කොරමෙන් ඇති වැඩක් නෑ. නංගිට එයාට වඩා හොඳට හැමදේම කරන්න පුළුවන්නේ. එහෙම වුණත් අක්කා මං නම් අයියාගේ ඉතිරිත් දන්න කැමති නෑ. මට නම් ඒක කරන්න බෑ. මොකද අයියා එච්චරට හොඳ කෙනෙක්. ඈ මේ තිසරි නංගා කොහොමද අපේ සපමල් එච්චර හොඳ කෙනෙක් කියලා දන්නේ? මිනිකියක් කළ මට කාමරේ පිළියෙල කරපු දවසේ අයියාගේ වැඩ මන් දැක්කා. හරි උරුබුහුටි. හරි පිළිවෙලයි. අයියට ගුරුරේකට වඩා දැනුම තියෙනවා අක්කා. හැබැයිට නංගි අපේ සපුමල් ගැන හරි විපරම කිමින්නේ. මෙහිමයි අක්කා. එදා මාව එක්ක යන්ට අක්කල සපුමල් අයියා යවුව මතකද? ඔව්. ඉතින් එදා අයියා මගේ ට්‍රංක පෙට්ටියක් කරේ ගහගෙන විහිළු කිය කියා පොඩි එකෙක් වගේ ආව හැටි මට තාම මතකයි. මං අයියාගේ විහිළු වලට හරි ආසයි. මොනවද අපේ මල්ලියගේ විහිළු? එදා ලූල් වත්තේ ඉඳලා එන ගමන් මං කීව අයියට අයියා මං සතුමල් කියන නමට හරි කැමතියි කියලා. එතකොට අයියා මගේ කනට කරලා අහනවා නමට විතරද කැමති කියලා. පුදුම විහිළුකාරී සතුමල් අයියා. ඔය විහිළු වගේම තමයි මිනිහගේ කේන්තිය. අනේ නෑ අක්කා. අක්කා කීවට ශපුමල් අයියා ඇත්තටම නිමිච්ච කෙනෙක්. අක්කා කිව්වට කේන්තිකාරයෙක් කියලා මම නම් අද වෙනකන් අයියාගේ මූණේ කිසිම කේන්ති පාටක් දැකලා නෑ. පුදුම නිමිච්ච කෙනෙක් ශපුමල් අයියා. පුදුම හොඳ කෙනෙක්. ඇත්තමයි. මේ ඇත්තමයි අක්කා. මං පුංචි සන්දී සපුමල් මයෙත් එක්ක හරියට සම්ඩු අල්ලනවා. කොණ්ඩෙන් ඇතුළ මම වටනවා. ඒ කාලේ හරි දඟය ඔය හිටියට. පුංචි සංගියේ එහෙම වුණාට හැබෑවටම අයියා එහෙම කෙනෙක් නෙවෙයි අක්කා. එදා අයියා මාව එක්කෙන්ට නූල් වත්තට ගිය වෙලේ අපේ අප්පච්චි තංගාලා අයියා දිහාව බැලුවා. බලලා "හා එහෙනම් කාරි නෑදුව" පුතත් එක්ක පරිස්සමින් යන්න කිව්වා. තිසරි නංගිගේ අප්පච්චි නංගිව බොහොම රකින්නවා වගේ. "ඔව් අක්කා ඔව්. කොහොමටත් අප්පච්චි එදා මාව එකගෙන එන්ට මෙහෙට එන්ටමයි හිටියේ. ඒත් අයියව දැකලා හා එහෙනම් පුතත් එක්ක පරිස්සමින් යන්න කිව්වා. අපේ අප්පච්චිට ලේසියෙන් එහෙම වචනයක් කියවෙන්නේ නෑ අක්කා. සපුමල් අයියාගේ හැටි දැකලා නම් අප්පච්චි එදා එහෙම කිව්වා. අයියටත් ඒක නම් හොඳට මතක ඇති. අප්පච්චි සැරපාට. අනේ නෑ අක්කා. නමුත් අප්පච්චි සැරපාට පෙන්නනවා. පොලිසියේ අය කොහොමටත් එහෙමනේ. ඉතින් සපුමල් අයියත් අපේ අප්පච්චි වගේමයි නේද කියලා මට නිකමට හිතෙනවා අක්කා. සිසරිනන්ගේ තිඳලා ඉඳලම ඉනා යන කතා කියනව නේද? ඒක නේන්න. මම මේ විහිළුවටත් එක්ක අක්කා කීවි. විහිළුවටත් එක්ක. මේ මොකෙද්ද මේ? අරහෙට වෙනවා අරහෙට. කුරුල්ල මොකක් වුණත් හදිස්සියෙන් මූට පණෙන්න පුළුවන්. ඒ මූ මැරෙලා නෑ. තව පණ තියෙනවා. කෙහෙල්මල් පණ. මේ සතාට දි පණක් නෑ. කවුද කියන්නේ මූට පණ තියෙනවා කියලා? මූ රාජලියෙද්ද කොහෙද? බැරි වෙලාවත් හදිස්සියෙන් පණාවත් අපි සේරුලගේම ඇස් වලට මූ කොටයි. මූ රාජාලි පැටියෙක් නෙවෙයි මූ උණහපුළු පැටියෙක්. ඇස් රාමුණාට උණහපුළු පැටියෙක් නෙවෙයි. පිස්සු මේගොල්ලන්ට අපි අහලා බලමු වෙදමාමගෙන්. මොකಾದ මේ කුරුල්ල කියලා. ආ අර ඉන්නේ වෙදමාම වැළඳේ හාන්ස වෙලා අපි යමු එතනට. ඔට්ටුයි මූ රාජලේ කීයදට්ටු. අහලා බලමු වෙදමාමගෙන්. මාමේ මාමේ වෙදමාමේ. මොකද මොකද මේ ළමයි ඈ? මොකද ඔය මේ මේ කුරුල්ලේ කල්ලාගෙන? හ්ම්? මොකද්ද මේ? මේ කතාවට පාරේ මූ මැරිච්ච එකෙක් මාමේ. හ්ම් හ්ම් හ්ම් හ්ම්. කෝ කෝ කෝ බලන්න. මේ මෙහාට ගෙනාවනම් බලන්න. හ්ම්. මේ සතුන්ට හිංසා පීඩා කරන එක හොඳ වැඩක් නෙවෙයිනේ ළමයිනේ. හ්ම්. මේ මේ සතා කොහෙන්ද මේ ළමයින්ද? හ්ම්. මාමට පේනවා නේද මහිල ගහ. අන්නේ මහිල ගහට තමයි වැටිලා හිටියේ. හ්ම්. ළමයිනේ උඹලා බොරු කියන අයම නෙවෙයි. මං දන්නවන්නේ උඹලාගේ ඇති. නෑ නෑ මාමේ අපිත් මෙයා එක්කමයි ආවේ. මේ සතා අර ගහයටයි වැටිලා හිටියේ මේ ඇත්තමයි. ආ. ඒක මේ සතා. සතාගේ පිහාටෙන් අල්ලන්න එපා. මේ කකුලෙන් අල්ලන්න කකුලෙන්. ආනේ මානේ මාමේ මාමේ උඩ මාමේ මොකෝ මොකෝ දරුවෝ මොකෝ මේ සතා මොකෙද්ද මාමේ මං කියන්නේ නම් රාජලි පැටියෙක් කියලා මං කියන්නේ නම් උණහපුළු පැටියෙක් කියලා. නෑ රාජලි පැටියෙක්. නෑ උණහපුළු. <laughs> රාජලි. උණහපුළු. මාමා මොකද අද මේ ළමයි වට කරගෙන? දෙන්දේසි <laughs> පොලක් දාලා. <laughs> මොකෙන්ද ඔය අතේ ඉන්න සතා? මේ මේ ළමයින්ගේ කෑ ගැහිල්ල හින්දා වෙඩික්කාරයා ළඟට එනකම්ම මන් දුටුවේ නෑ නේද? මේ ළමයි මේ මැරිච්ච සතාව අහුලගෙන ඇවිල්ලා ඌ මේ මොකද්ද කියලා මගෙන් අහනවා. <laughs> අනේ මම කියන්නකෝ මේ කුරුල්ලා උණහපුළුවෙක්ට රාජාලියෙක්. මොකෙද්ද මේ ළමයිනේ ළමයිනේ ඔහම ඉන්න පොඩ්ඩක් දැන් මේ ආපු <coughs> මේ ඉන්නේ මේ මේ වෙඩිකාර මාමා වෙඩිකාර මාමා ගැන ඉතින් මුවන් පැලස්සේ කවුරුත් දන්නවනේ එයා මේ මාබැද්ද කැලේ හරි ලග්ගල තොප්පිගල කැලේ හරි ඉන්න තා කුරුල්ලෝ එතකොට කොබෙයියෝ ඒ ඔක්කොම ගැන හොඳට දන්න කෙනෙක් හරි හරි. අපි දන්නවා නේ වෙඩික්කාර මාමා. හ්ම් හරි හරි. හොඳයි හොඳයි හොඳයි. එහෙමනම් අපි දැන් මේ කුරුල්ලාගේ නම මොකද්ද කියලා <coughs> මේ ඉන්න වෙඩික්කාර මාමගෙන් අහලා බලමුකෝ. හ්ම් අපි කැමති අහලා බලමු. ඔව් ඔව් අහලා බලමු. වෙද මාමා කියනවා වගේ මමත් මේ මූකලාන ඉන්න ගොඩක් කුරුල්ල ගැන දන්නවා. මේ සතාගේ නමක් දන්නවා. අන්න හරි. කියන්න මාමේ. ඉක්මනට කියන්න මාම ඉක්මනට. හරි හරි හරි. කලබල නොවි හිටියානම් ඔහම එතකොට මේ වෙඩික්කාර මාම ඔය ළමයින්ට කියලා දෙයි. මම කියන්න. ඊට කලින් ඕගොල්ලෝ හිතන්නේ කොහොමද මේ සතාගේ නම? හ්ම් කිය උඹලන්. රාජාලියා. නෑ නෑ. රාජාලියා නෙවෙයි. පුනා පුනා. බකමූණ. නහ පුළුවත් නෙමෙයි. බකමූණත් නෙමෙයි. මං කියන්න දෙන්නම්. කියන්නකෝ මාමි කියන්නකෝ. <laughs> මේ තමයි ළමයිනේ උලම කියා. උලම බුදු අම්මා මහ බයාන සතෙක්නි. <laughs> මේ උලමයි. උලමගේ ගෑනු සතයි දෙන්නම එකතු වෙලා මහා රෑ විලාප හඬකින් කෑ ගගහ ඈතට පියාඹන. මෝ මෝ හ්ම් කිය. රෑට අහලා තියනවද ළමයි? සද්දේ අහලා අපි බය වෙලා තියෙනවා. ටෙක්කි කතා වදනේ. හොඳට බලන්න ළමයි. කතා දුඹුරු පාට. මූණ පැතිලි. පාටත් හරි මූණත් හරි. ඇස් කොහමද? ඇස් ලොකුයි. රවුම් රවුම්. හ්ම් හොට. හොට වකුටුයි. ඔය තමයි ළමයි උලමගේ හැටි. උන් දමල්ට කැලෑවල හැංගිලා ඉන්නවා. රෑ වෙනකොට පිරිමි සත්තු ගෑනු සත්තු එකිනෙකාට විලාප හඬකින් අඬ ගහගන්නවා. පස්සේ විලාප නතර කරොත් රෑ පුරාවටම කෑම හොය. නිසාචරයෝනේ මාමේ මොනවද උන්ගේ කෑම? නියෝ කටුස්සෝ පුංචි කුරුල්ලෝ කුරුමිනියෝ අපේ භවභෝග ಜಾති වනසන සතුන් සේරෝම කනවා. මේ සතා මේ ගොවිතැන් කරන, ඒ කියන්නේ වගා කරන ගොවිරාලලාට බොහොම ප්‍රයෝජනවත් අපි හරියට හරි වෙද මාමා අපිට ඌ භයානක වුණාට ඌ අපිට හරිම ප්‍රයෝජනවත් හ්ම් මේ දැන් මේ දරුවන්ට කුරුල්ලා මොකද කියලා බොහොම විස්තර ඇතුව වෙඩිකාර මාමා කියා දුන්නා හ්ම් අනේ මාමට ගොඩාක් ස්තුතියි මාමේ <laughs> මේ මාමා දැන් මේ කිහිලි කරුවලින් ඇවිල්ලා ඉන්නේ මගෙන් බේජන් ඔය උලමා කැලේ ගහක් උඩට වෙලා කෑ ගහනකොට ළමයි බය වෙන්න පුළුවන්. ඒ හින්දා දැන් ඉතින් ඕගොල්ලෝ ගෙදර යන්න. මේ ඔය භූකලාන ඇතුළට එහෙම යන්න එපා. ඈ පුළුවන් තරම් ඉක්මනින් ගෙදර ගියොත් හොඳයි. ඔය ළමයි තාම පොඩි දරුවෝ නේද? ඈ හරි හරි වෙදමාමටත් ගොඩාක් ස්තුතියි. අපි දැන් යමු යමු. යමු යමු. හ්ම් හරි සමී යන්න ළමයිනේ. හ්ම් හ්ම් හොඳා හොඳා හොඳා. මේ වෙඩිකාර ඔය මේ මේ අලුතෙන් ආපු ලොකු මාත්‍යා ගත්තු ළමයි නව ඉස්කෝලේට. හොඳ ළමයිද? හ්ම් මේ අපි යමු ගෙදෙට්ට. හ්ම් ගොඩනගා. ඊපදෙන්නේ මේ බේත් ගන්නත් ඇවිල්ලා වගේ. <coughs> ඔහොම වාඩි වෙන්නකෝ. මට මාමම බෙහෙත් කරලා හොඳ වෙලා හිටියේ. හ්ම්. ඒ තෙදා මා බැද්ද කැලේ කංශහරු වල්ලන්ට ගෙහුම්. දනයි සායි පෑරුණා. හ්ම් හ්ම් හ්ම්. මං හිතුවා මං හිතුවා. මං හිතුවා කිහිලි කඩුවලින් පැන පැන එනවා දකින්නකොටම එකෙක් පැනලා යන්න හදනකොටම මං ඌ අල්ල ගන්න ඌගේ ඇඟට පෑන. ඒකේ මේ වෙලාවේ ඉස්සලා මාව වැටුණා මාමා. දන හිස් දෙකම කැක්කුමයි. මේ දැන් මේ හොඳ වේගෙන ආපු දනිස් ආයි වතාවක් ආපදාවකට පත් වෙලා. ඔව් මාමා මේ අන්තිම නපුරු වැටිල්ලක් නෙව වැටිලා තියෙන්නේ <laughs> ධනිස් දෙකම ගැලවිලා ගියා වගේ දැනුණා. ඕන් කිව්වා. මේක මේ ඇට මේ හා වෙලා තියෙන බැම්ම. ඒ කියන්නේ මාස්ති බන්ධය ඇඹරීමෙන් නැත්නම් මේ කැරකිලා යාමෙන් ඇදී යාමෙන් වෙන්න පුළුවන් දෙයක්. හ්ම්. ධනහිත වලලු කර මණික් කටුව උරහිත මේ තැන්වල උලුක්කුවක් ඇති වෙන්න පුළුවන්. හ්ම්. ඒ හැම දෙයක් වුණාම වේදනාවයි. තමාම වේදනාව ඉවස ගන්න අමාරු ඇති නේ? වේදනාව ටිකක් වැඩි වෙලා. කොබලමු. දනිස් දෙක මෙහාට කරන්න බලන්න. ඔන්න. හ්ම්. තරමක ඉදිමුමක් තියෙන. ඒ උනාට නිල් ගැහිලා නැහැ. හ්ම් හ්ම් හ්ම්. කාරි නෑ කාරි නෑ බයට කාරණාවක් නෑ ඒ නුඹුන්වත් ඒවා පොඩ්ඩක් හරියනකන්වත් මේ එක තැනක විවේකී වෙන්න වේ මේ රෝග විස්තර ආයුර්වේද ක්‍රමයට දක්වලා ප්‍රතිකාර ක්‍රමත් පොත්වල පෙන්නලා තියෙනවා මේකට හ්ම් ඔව් ඔව් ඔව් ආයුර්වේදයේ තෙල් වර්ග දෙකක් නියම කරලා තියෙනවා. එකක් තමයි ශූලහර තෛලය. ශූලහර තෛලය. අනික පින්ඩ තෛලය. ඔව් මේ තෙල් වර්ග දෙකෙන් අපි ශූලහර කියන තෛලය ගාලා බලමු. ඒක දිව්‍ය ඖෂධය. ආ තව මේ මේ මේකත් එක්කම මැල්ලුමකුත් බඳින්න වෙනවා. හොඳයි නාමා. බැලතන දන්නවා නෙවෙයි ඉතින්. බැලතන ගහ සහ මුලින් අරගෙන අමු කහයි ලුණුයි ටික ටික දාලා හොඳට කොටනවා. කොටලා තල තෙල් ටිකක් දාලා මලවනවා. හ්ම් මලවලා මද රස්නේ පිටින් ධනිස් දෙකේම තියලා බඳින්න ඕන. හැබැයි මතක තියාගන්න ඕන තෙල් ගාලා ඉවර වෙලයි මැල්ලුම බඳින්න ඕන. හොඳයි මාමා. මේ ප්‍රතිකාර ක්‍රමය අදුටු සත් සත්‍යක්ෂයෝ. හොඳයි මාමා. මාමට ගොඩක් පිං සිද්ධනේ. ඉතින් මාමා මට එදා විස්තරේ මාමට කියන්න බැරි වුණානේ. ඔව් නේද? ආම කියන්නේ අර බැද්දරාලයක්. හරිම හපන් මිනිහන්. <laughs> මහා හයියෙන් පැනපු ගම. වතුර විදානේ වයි ජේමිසි. දෙන්නෝම අත් දෙකට අරන් දෙන්නවම පොලේ ගහන්න ගත්තානේ. <laughs> මාත් එකෙක්ගේ බොටුවෙන්ම අල්ලගත්තා. <laughs> ඔව් ඔව් ඔව් ඔව් ඔව්. ඉතින් ඒ මෙල්ල කිරිම හඳනේ නම් උන් දෙන්න ඔය දඩු කඳ ළඟට ඇදගෙන ඇවිල්ලා තියෙන්නේ. <laughs> මෙදමාමට මං සම්පූර්ණ විස්තරේ පස්සේ කියන්නම්. දැන් ඉතින් ඔය ලෙඩුත් බල බලා ඉන්නවා. මෙදමා මගෙන් බෙහෙත් ගන්න. ඒක නම් හැබැයි. එහෙනම් මාමා මං ගෙහුම් එන්නම්. හොඳා හොඳා. ආනුරුවන් සරණයි. පාරිස්සමෙන් ගෙහුම් එන්න. හොඳයි. ආ ඊළඟ එක නයින්ද බලන්න. ආ මේ බාලම්ම නේද? මොකද බාලම්මට? හ්ම් බුදුසරණයි. හරි අමාරුයි වේද මාමේ. හ්ම් මගේ දැන් දවස් ගානක ඉඳලා පපුව සූ සූ ගානවා. හ්ම් රෑ නිදා ගන්නට ගියාම ඉන්දක් නෑ වේද මාමේ. හ්ම් හ්ම් හරි හරි හරි. ඇස් දෙක ටිකක් හොඳට ඇරියා නම් බලන්න. හරි හරි. මේක මේ යෝග සතකය කියන වෙද පොතේ තියෙන විදිහට පපුවේ ස්වාසය ඇදුම ලියලි සෙම නිසා කැස්ස එක දිගටෝම කැස්ස හරිතකී නාගර මුස්තචූර්ණම් ගුඩේන බද්වා ගුලිකා විදෙය්‍ය නිවාරයේ දස්ය විධාරිතේයම් ස්වාසම්ප වෘද්ධින් ප්‍රබලංච කාස <coughs> බාලම්මා බය වෙන්න ඕනේ නැහැ ලෙඩේ හොඳ කරගන්න දෙයක් තියෙනවා අනේ වෙද මහත්තයාට නම් බුදු බව අත්වෙන්න ඕනේ. කොමින්ද. මේ ජුලි මන් දෙන්නම්. අනේ අපේ වෙද ඇත්තෝ අතර වරට දෙයියෝ අතර අතින් රකින්න ඕනේ. ආ ආ ආ හොඳයි හොඳයි. මේ මේ ටික නිවිච්චි වතුරෙන් එකවරකට එක ගුලිය ගානේ උදේ හවහා බොල්ට ඕන. හ්ම්. හොඳයිනේ. දැන් එහෙම නම් ගිහින් එන්න. හ්ම් හ්ම් හොඳයි හොඳයි හොඳයි. හ්ම් තුනුරුවන් සර්. හීම් බණ්ඩේ හදා හීම් බණ්ඩේ හීම් බණ්ඩේ හරක් දිගිල කරන්ට යවද මැනිකේ හීම් බණ්ඩේ අන්න අර මේ මීහරකුන්ගේ කරේ සොකඩෙල්ලන්ට ඕනේ හන්දා මඩුමා සම්බවෙන් කියවුවා. ආ ඒක හොඳයි මැනිකේ. ඒක හොඳයි. අහා අර අපූරු නාම්බගේ කරේ සුකොඩයක්වත් එල්ලලා තිබුණා නම් කවදාවත් ඌ නැති වෙන්නේ නෑනේ. ඈ බෑ. ඉතිරියේ උන් ටිකවත් රැකගන්න සොකඩෙල්ලන එක හොඳයි. වැඩනම් ඉතින් කෙලවරක් නැතුව තියෙනවා. බණ්ඩිරාල මේ ඊයේත් මතක් කොලා හේනට බීරංගයක්වත් තියමුද කියලා. බීරංග වැඩේ කරදරයි මැනිකේ. යකඩ කෑල්ලක බීරංග හදලා යකඩ සිදුරේ ගෙන්දගම් පොටෑස් මිශ්‍ර කරලා වෙඩි බෙහෙත් දමදමා යකඩ ඇනේ වෙඩි බෙහෙත් සිදුරේ හිර කරලා වෙඩිපත්තු කරපුවාම සද්දෙට සත්තු පැනලා දුවනවා තමයි. එහෙම වුණත් තින් හේනේ හරි කුඹුරේ හරි ඉඳලා කවුද බීරංග වෙඩිපත්තු කරන්නේ ඉඳලාම ගොයිරාලලා බීරංග වෙඩිපත්තු කොලාට ලේසි නෑ ඒක ඒක කරදරයි මේ අපේ රාලහාමිට මතක් කරන්ටත් ඉති බලන්ටකෝ මේ දවස්වල වලව්වට ඇදෙන සෙලක කන්දරාව. දඬු කඳේ ගහපු එවුන් බලන්ට එනවලු. දඬු කඳේ ගහපු එවුන්ගේ මොනවද බලන්ට තියෙන්නේ මැනිකේ? දඬු කඩේ ගහපු එවුන් බලන්ට එන එක අදින් පස්සේ සම්පූර්ණයෙන් තහනම් කරලා නතර කරන්න ඕනේ. මේක සෙල්ලමක් නෙවෙයි මැනිකේ. භයානික වැඩක් මම මේ මැනිකට මේක කියන්නේ කොහොමද කියලා ටිකක් ගොලිය ගොලිය හිටියේ මේ මේක ලොකුම රහසක් මැනිකේ මොකද්ද මොකද්ද ওই රහස මේක මේකයි මේ කන්ස මුදලාලි අර ඔය සිතාදී සල්ලිකාරයා ඉතින් ඉතින් අන්සමුදලාලි ගෑස මොකද්ද මිනිහා බොහෝම විශ්වාස ක්‍රමයකට මට පණුවඩයක් එවලා තියෙනවා මිනිහා ලොකු මුදලක් දෙන්නම් කියලා විධානයේ ජේමිසුයි නිදහස් කරන්ට කියලා ඉන්න හොඳ වෙලාව ඔය කාසිපණන් පගාව කියන එක බල්ලට දාන්න රාලාමි මල්ලට දාන්න. මිනිහට පණි උඩේ යවන්ට හරි. අපි විධානයේ ජේමිසුයි නිදාස් කරනවා. හ්ම් හ්ම්. සල්ලිත් අරගෙන ඔය සල්ලිකාර තක්කඩියට මාබද්ද කැලයට හරි කියන තැනකට හරි එන්න කියයි. ආ එතකොට ඊට පස්සේ ඊට පස්සේ අපි බෙද්දරාලයි වෙඩික්කාරයයි දාලා ඔය හොර තක්කඩිය වැදගෙන ඇවිත් දඬු කඩේ ගාමු. එච්චරයි. වැඩේ කම්මුතුයි. හරි හරි. අපේ මැනිකගේ ඔය අදහස පංකාදුයි මැනිකේ. ඒ වැඩෙන් ආණ්ඩුවේ මහේජන්ත උන්වහන්සේත් බොහොම සන්තෝෂ වෙයි. බොහොම සන්තෝෂ වෙයි මැනිකේ. මුන් තුන් දෙනාම මහේජන්ත උන්වහන්සේ ළඟට ඊටාම දුක් දෙන්න ඕනේ. කොහොමද මේ වැඩේ කරන්නේ? එහෙමනම් අපි මෙහෙම කරමු. බරබාගේ දාගන්නවා හංසා මුදලාලි. ඊළඟට ගොන්දෙන්න බඳින බර කරත්තේ දාගන්නවා දඬු කඳේ දෙන්නයි වෙලිකාරයයෝ. ඇයි ඉතින් බරබාගෙට කංශකාරයක් දාගෙන බෙද්දරාලත් ඒකටම දාගෙන ඉන්න පුළුවන්. එතෙකුට එකෙකුටවත් පණින්න බෑ. මේ හොඳට මතක තියාගන්න ලාලා හාමි. ගෑනු දරුවෝ සලකලා වතුර විදානෙටයි ජේමිස්ටයි කෙටි ඉර දඬුවමකින් දඩයකින් නිදහස් වෙලා ගෙදරෙන්ට දෙන්න ඕනේ. ඒක අපි තීන්දුව කරගත්තු දෙයක් නේ මණිකේ. එතකොට මේගොල්ල ඉස්සෙල්ලාම එක්ක යන්නේ මහ ඒජන්ත උන්නාන්සේගේ મંદિરේට. ඕ ගවර්නර් දෝරුණාංශගේ મંદિરය. ඒ කියන්නේ ඒක මහා ලොකු මාලිගාවක් මැනිකේ. යකඩ තොප්පි දාගත්තු තුවක්කු බයිනෙත්තු අතට ගත්තු මුරකාරයෝ ඈ ආරුක්කු සහිත යකඩ ගේට්ටු ළඟ මැනිකේ ඔය ගවර්නර් දෝරු උන්නාන්සේගේ මහා මන්දිරේ යෝධ යකඩ ආරුක්කු ගේතුයි යකඩ තොප්පි මුරකාරයෝයි තුවක්කු බයිනේතුයි දකින කොටම මැනිකේ වතුර විදාදෙට හීන් දාඩිය දමලා සිහි මුර්චා වෙලායි වැටෙන්නේ ඕම වුණා මදි උන්දලාට මේ එතකොට ආහාර පාන නැවතුම් මේ හැමෝටම පහසුකම් නවාතැන් ආහාර පාන අඩුපාඩුවක් නැති නොවෙන්න තියෙනවා. ඔව්. එතකොට අපි රාලහාමිට නඩු විභාග නිසා සත්‍යයක්ම මුවන් පැලසට එන්න වෙන්නේ නැහැ. මේක බරපතල රාජකාරියක් නේ මණිකේ. බරපතල රාජකාරියක් නේ. නෑ නෑ එන්න වෙන්නේ නෑ මට. අද මුවන් පැලසේ රඟපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ ආරච්චි මැණිකේ ශීලා පරණමාන්නගේ වෙදමාමා උලපනේ ගුණසේකර වෙදිකාර්යා කමල් ගමගේ බාලම්මා පවනි අමන්දා කිසරි ගුරුතුමී හිරුනි රත්නායක මැණිකේ අක්කා ප්‍රියන්තනී ගමගේ යහම්පත් ළමා රංගන ශිල්පීන් තරිඳු කෞශල්‍ය වන්‍යාරච්චි ප්‍රබෝධා වන්‍යාරච්චි සහ සඳලි හෙලාරා ගමගේ කතනය දීල්කා විමර්ශනීය හඳුවල පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කළේ කලාශූරී මුදල්නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය චතුරංග කල්පගේ සමග ජයන්ත චන්ද්‍රලාල් සංස්කරණය චතුරංග කල්පගේ මුවන් පැලස නිෂ්පාදනය උපුල් චන්දල Gracias.